ස්තුති භාවනාව ඇසුරෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ දිනවල ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් පවත්වනවා. 6 වන සතිය ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 6 වන සතියේ 5 වන දිනේ අදයි අද දවස සිකුරාදා දවස ඔබ වෙනුවෙන් ප්‍රතිවේක්ෂා සමාජ කතිකාවත ආරම්භ කරන්නට මෙලෙසින් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපි සාදු නාද නම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු.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 මානසිකාරය සකස් කරගන්නේ නැතුව අපිට කවදාහක්වත් දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් ඒකින්ද අපි මේ පිළිබඳ ඉතාම ගැඹුරු ගවේෂණයකට යන්න ඕනේ. අද දවසේ අපි सिद्ध කරන්නේ දින හතරක් තිස්සේ සාකච්ඡා කරපු මරණ සතිය පිළිබඳව මරණය පිළිබඳ සිහිය කියන කාරණාව අපේ පැත්තට වර්ධනය කරගන්නේ කොහොමද කියලා අපි දවස් හතරක් තිස්සේ සාකච්ඡා කරා. දැන් අපේ යහපතත් අනුන්ගේ යහපතත් සඳහා මේ සංකල්පය සමාජ කතිකාවතක් බවට පත් කරන්නේ කොහොමද කියන එක යම් ආකාරයකට හෝ සාකච්ඡා කළ යුතු තියෙනවා. මොකද අපි තමයි නියමුව වෙන්න ඕනේ. නේද? තවත් කවුරුවත් නෙවෙයි. බුදුජාණන් වහන්සේගේ ධර්මය තුල සිව්වනක් පිරිස කියන මේ උපාසක උපාසිකාවන් විසු විසුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස තමයි ඒ ධර්මය තුල ස්ථාපිත වෙමින් තමන් ස්ථාපිතය වෙමින් අන් අයට ධර්මය ලබා දෙන පිරිස බවට පත් වෙන්නේ සිවණ පිරිස. ඉතින් අපි නිවැරදි භාවිතයක සිටියොත් තමයි අන් අයව තතර ගන්න පුළුවන්කමක් තියෙන්නේ. සමාජයේ මේ සතර කමඨහන් පිළිබඳව අනෙකුත් තියෙන ධර්මයෙන් පෝෂණය වීම සඳහා අපිට ලැබෙන ඒ වටිනා මානසික ස්වභාවයන් පිළිබඳව අපි නිබඳවම ඊ타මත්ම ඊ타මත්ම ප්‍රබල සාකච්ඡාවක් සකස් කරගන්න ඕනේ නිබඳවම කොහොමද අපි මේ තුලින් සම්පාදනය වෙන්නේ කියලා. ඒකින්ද අපි යම්කිසි ප්‍රබල වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕනේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ රටේ සමාජයේ දියුණුව සඳහා. රටේ සමාජයේ දියුණුව සඳහා අපි මේ ධර්මය නිවැරදිව යොදා ගන්න ආකාරයෙන් ආකාරය විමසලා බලලා අපි හැමෝටම කරන්න පුළුවන් කොටසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මං පිළිබඳව බොහෝ දෙයක් කරා. එතකොට මේ බුද්ධ ශාසනය නිසාවෙන් මම සැනසෙනවා. මට මොන ප්‍රශ්නය ආවත් ඒ ප්‍රශ්නේ විසඳගන්න ඇතුලෙන් විසඳගෙන සැනසෙන්න අවශ්‍ය කරන ධර්මතා මට ලැබිලා තියෙනවා. බාහිර ලෝකයෙන් නෙවෙයි ඇත්තටම අපි සතුටු වෙන්නේ. අපේ සතුට ඇති වෙන්නේ හිතේ. අපිට හැම වෙලෙම දැනෙන්නේ අපි මේ ලෝකේ ඉන්නකොට සතුට වෙනකොට අපිට හැම වෙලෙම දැනෙන්නේ බාහිර දේවල් වලින් අපි සතුට වෙනවා කියලා. ඇත්තටම දුක් වෙන්නේවත් සතුට වෙන්නේවත් බාහිර දේවල් වලින් නෙවෙයි. එහෙනම් බාහිර දේවල් වලින් නම් අපි සතුට වෙන්නේ එකම පුද්ගලයෙකින්ද එක කාලයකට සතුටකුත් එක වෙලාවකට දුකකුත් ඇති වෙන්න පුළුවන්ද? නේද? ටිකක් දුක්ක් ගැඹුරින් හිතන්න මම කියන්නේ. එකම කෙනෙක්ින්ද අපේ දරුවෙක් කියනකොට දරුවෙක්ින්ද එක වෙලාවකට සතුටකුත් එක වෙලාවකට දුකකුත් ඇති වෙනවා. එක කාලයකට එහෙනම් එකම වස්තුවකින්ද එහෙම වෙන්න පුළුවන්ද? අනිත් එක මොනවා හරි වස්තුවක් හින්දා එක්කෙනෙකුට සතුටකුත් එක්කෙනෙකුට දුකකුත් ඇති නැහෙන බාහිර වස්තු වෙන් කරන්න බෑ මේවා සතුට ඇති වෙන වස්තු මේවා දුක් ඇති වෙන වස්තු කියලා. එහෙනම් කොහෙද මේ සතුට ඇතිවීම දුක් ඇතිවීමේ ස්වභාවය තියෙන්නේ? අපේ సంతානගතව. එහෙනම් సంతානයේ ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමෙන් ලොකු වෙනසක් ලබන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඔක්කොම හිර වෙලා අපි ඔක්කොම බැගෑපැත්තෙත් ජීවිතයක් අරගෙන යනවා. ඒ කියන්නේ හරියට හිඟා කන ජීවිතයක්. අපි කැමති වස්තු සහ කැමති පුද්ගලයෝ ඉදිරියේ. ඒ කියන්නේ ජීවි අජීවි වස්තුන් ඉදිරියේ අපි හරීම හිඟා කරන ස්වරූපයක් කියලා කියන්නේ හැම වෙලෙම ආයාචනාත්මකව ජීවත් වෙනවා. මට මේ දේවල් ඕනේ, මට මේ විදිහ ඕනේ. විශේෂයෙන් ආදරය කරන අය ඉදිරියේ දෙමාපියෝ එහෙම දරුවෝ ඉදිරියේ හරියට මේ අනේ අපිට හිත අමාරු ඇති වෙන විදිහට හැසිරෙන්න එපා කියන නිකන් අර අර කරුණාවෙන් කතා කරන්න කියලා අනිත් අයත් එහෙමයි හැම වෙලෙම ඉල්ලීම් කරන ස්වභාවයක් තියෙනවා මේ ඔක්කොම ඉල්ලීම් කරන්නේ අපේ සතුට රඳා පැවැත්ලා තියෙන්නේ අපේ සතුට රඳා පැවැත්ලා තියෙන්නේ වෙන අය මත වෙන දේවල් මත කියලා අපිට හිතෙන්නේ ඉතින් අන්න ඒ වගේ தත්ත්වයන් යටතේ ඒ සියලු දේ නැතුව සතුටු වෙන ක්‍රමවේද බුදුජානනාථගේ ධර්මයේ තුල තියෙන බාහිර මොකුත් උන සන්තසෙන්න ඉන්න පුළුවන්. කවදාකවත් දුක් ඇති වෙන්නේ නැති අතර හිතක් සකස් කරන්න පුළුවන්. එහෙම ඇතුළ සකස් කරලා දුක් නැති කරන වැඩපිළිවෙලක් ලැබිච්ච මට මේ වැඩපිළිවෙල තුලින් සියලුම දිනාට යහපතක් උදා කරවන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සඳහා අපි නිබඳව නිරතුරුව මේ ධර්ම ගෞරවයෙන් යුක්තව මට ලැබිලා තියෙන දේ මම උපරිමයක් කොට අන් අයට මමත් ලබාගෙන අන් අයට අන් අයටත් මේ පිළිබඳව නිවැරදි පණිවිඩය ලබා දෙන්න ඕනේ කියලා අපි පෙළ ගැහෙන්න ඕනේ. එතකොට අපේ බෞද්ධයන් තමයි පුළුවන් වෙන්නේ මේ ධර්මය තුළ තියෙන වටිනාම දේ ඉස්සරහට දාන්න. හරිද? උදාහරණයක් තවත් උදාහරණයක් අපි ගත්තොත් අපි මේ ධර්මයට ඇත්තටම ගත්තොත් අපි මේ ධර්මයට බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය හරියට අන් අයට දෙනවද නැත්නම් ඒක විකෘති කරගන්නවද කියලා බලන්න ඕනේ. හුඟක් වෙලාවට අපි ධර්මයේ භාවිතා කරලා තියෙන මොනවාද? හිත හදන්නද තමන්ගේ හිත හදාගන්න ධර්මයේ භාවිතා කරපු අවස්ථා අඩුද කියලා හිතුවොත් ගොඩක් අඩුයි. නේද? අපි හුඟක් වෙලාවට මේවා භාවිතා කරලා තියෙන මොනවාද? ඔය මේ මොනවද මේ සිත සාන්ති කරගන්න, ආරක්ෂාව හදාගන්න, ගෙවල් වලට පිරිත් කියාගන්න, ගෙට ගෙදෙනකොට නේද? අකුරු කියනකොට පිරිත් ටික කියාගන්න, ඒ වගේ මහා මේ පොඩි දේවල් වලට. හරි. සිත හදාගන්න වැඩපිළිවෙලට, සිතේ පෞරුෂය ගොඩනගා ගන්න වැඩපිළිවෙලට, මහා ශක්තිමත් කෙනෙක්ව සකස් කරගන්න වැඩපිළිවෙලට අපි මේ ධර්මය යොදලා නැහැ. ඒ සඳහා මඟ පෙන්වන්නකුත් නැහැ. මේකින්ද බෞද්ධ අපි හරිම අසරණයි. මෙච්චර සිත් සකස් කරන වැඩපිළිවෙලක් තියෙන රට දිනසා ගැනීම අතරිනුත් ඉස්සරහට එමින් තියෙනවා. නේද? මෙච්චර සිත් සකස් කරගන්න වැඩපිළිවෙලක් තියෙන කුසලයන් වර්ධනය කරගන්න වැඩපිළිවෙලක් තියෙන රට ගැන ජාත්‍යන්තර ක්‍රිකට් මණ්ඩලය කියනවා වැඩියෙන්ම පාවා දීම් සිද්ධ වෙන රට ලංකාව කියලා. ඒක ප්‍රසිද්ධිය කියනවා. පාවාදීම් සිද්ධ කරන රට පාවාදීම් සිද්ධ කරන අය වැඩිපුරම අය ඉන්නේ ලංකාවේ කියලා. මෙච්චර සිත් සකස් කරගන්න වැඩපිළිවෙලක් තියෙන රටේ ලෝකෙ කොහෙවත් නැති වැඩිපුරම නරක වැඩ වලට පෙළඹෙන පිරිසින රට බවට ලංකාව පත් වෙලා තියෙනවා. වැඩියෙන්ම බීමත් වෙන රට බවට අපේ රට පත් වෙලා තියෙනවා. ඉතින් වැඩියෙන්ම පීඩනයකින් අපි ඉන්න බව පේනවා. එකිනෙකා එකිනෙකා කතා කරද්දී එකිනෙකා හම්බෙලා කතා කරද්දී රැකියා ස්ථානවල ගත්තාම නිවසේ ගත්තාම ලොකු පීඩනයකින් වැඩි දෙනෙක් ඉන්නවා. හුඟක් දෙනෙක් සන්තෝෂයෙන් ඉන්න අවුරුදු 18ක් 19ක් 17ක් විතර වෙනකම් විතරයි. එතන ඉඳන් වෙන්නේ ලොකු පීඩනයකින්. අපේ වගේ රටවල මිනිසුන්ගේ ආසාවන් වල ඉවරක් වෙන්නේ නැහැ. හේතුවක් තියෙනවා. මේවා යම්කිසි කඩයිමකට ළඟා වෙන්න පුළුවන්කමකුත් තියෙන මිනිසෙකුට උත්සාහවන්ත වුණොත්. එතකොට එවැනි අන්තර් සමාජ තත්ත්වයක් තියෙන ගොඩාක් දියුණුත් නැති ගොඩාක් දුප්පත් නැති බලාපොරොත්තු තැබිය හැකි මට්ටමක තත්ත්වයක් තියෙන රටක මිනිස්සු යන්තම් පොඩ්ඩක් දියුණු වෙනකොට මොන හරි දෙයකින් ඒකට විශාල පරිහානියක් ඇති කරගන්නවා ගොඩාක් නරක වැඩවලට පෙළඹෙන ගතියක් සහ ඒ කියන්නේ හොරකම් කිරීම මේ වගේ දේවල් වලට පෙළඹෙන ගති තියෙනවා. මම මේ වෙනකොට මේ මේ මේ මෑත කාලේ බලනකොට ඒ වගේ ඉතාමත්ම ප්‍රබලව දියුණු වෙලා ආපු විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාව ව්‍යාපාර ආදී වලින් යන්තම් දියුණු වෙනකොට ඒ කට්ටියට මොනවා හරි එක්කෝ බේබදුකම පෙළඹිලා එක්ක සල්ලාලකමට පෙළඹිලා එක්ක මොනවා හරි තවත් වැරදි දෙයකට යොමු වෙලා ඒ මහා ව්‍යාපාර කඩා හැලෙන මට්ටමකට පත් වෙච්ච අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මේ ඔක්කොටම හේතුව අපි හිත සකස් කරගන්න වැඩපිළිවෙල ගවේෂණය කරන්නේ නැතිකම. ගවේෂණය කරන්නේ නැතිකම. ලෞකික ජීවිතයට මේ දේවල් වල තියෙන වටිනාකම අපි සකස් කරන්නේ ඒ වටිනාකම හඳුනා ගන්න නැතිකම. අනිත් පැයට කියලා දෙන්නේ නැතිකම. බුදුරජාන් වහන්සේගේ ධර්මය කියන්නේ අපි හිතන්නේ දෙවනුව, තෙවනුව බොහොම පහලට දාලා අදහස් තියෙන ස්වරූපයක් තියෙනවා. උදාහරණයක් කිව්වොත් වෛද්‍ය විද්‍යාව ඉදිරියේ. ඉංජිනේරු විද්‍යාව ඉදිරියේ. නීති විද්‍යාව ඉදිරියේ. මේ හැම දෙයක්ම පරිණත වෙච්ච මිනිස්සු දිහා සමාජය බලන්නේ ධර්මයෙන් පෝෂණය වෙලා අධ්‍යාත්මික සුවයක් ලබාගෙන ඉන්න කෙනා දිහා බලන්නේ කෙනෙක් ඉන්නවා නම් සමාජයේ ඒ අය දිහා බලන්නේ කොහොමද මම කියන්නේ පැවිද්දේ කියන්නේ නෙවෙයි. ගිහියත් කියන්නේ නැත්නම් ගිහි කෙනෙක් ඉන්නවා අපි කියනවා. හරි හොඳයි. යා හරිම තරහ යන්නේ නැහැ යාට. යා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. යා හරි හොඳයි කියලා කියනවා. නමුත් දෙන්නේ කියලා වටිනාකමක් දෙන්න කිව්වොත් එහෙම වෙනස් ශාස්ත්‍රයක දියුණු වෙච්ච කෙනෙක් අපි වටිනාකම හුඟක් වෙලා දෙන්නේ. අනිත් පැත්තට අරකේ වටිනාකම අපිට දැනෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඊළඟට ලෞකික ජීවිතේට මේ ධර්මයෙන් ලබාගත හැකි දේ පිළිබඳවත් අපිට ලොකු අදහසක් ඇත්තේ නැහැ. අපි ඒ සඳහා වැඩ පිළිවෙල සකස් කරන්නේ නැහැ. මම හැමදාම කියන්නේ කුමන ශේස්ත්‍රයක් දිනු වුණත් කුමන ශේස්ත්‍රයක දිනුවක් ඇති කරගත්තත් ඒ ශේස්ත්‍රය තුල සාර්ථක වෙන්න අවශ්‍ය කරන තවත් වර්ධනය කරගත ශේස්ත්‍රයක් තියෙනවා. හැමදේම ක්‍රියාත්මක වෙන්නේ මොකේ ක්‍රියාකාරීත්වය භාවිතා කරලාද? මනසේ ක්‍රියාකාරීත්වය භාවිතා කරලා. මනසේ ක්‍රියාකාරීත්වය වැරදෙනකොට කොච්චර දැනුම තියෙන මොන ශේත්‍රයක දැනුම තිබ්බත් මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් නැති කෙනා ඒ දැනුම තුලින් වරද ගන්නවද නැද්ද? අද මුළු රටේට වෙලා තියෙන එකද නැද්ද? බොහෝ ප්‍රඥාවන්තයෝ රට අර්ථ දක්වනවා. මේකු ශේත්‍රවල කිට්ටු කරන්න බැරි විද්වත්තු රටේ එක එක එක එක දේවල් වලට පිඹුරුපත් සකස් කරනවා. අධ්‍යාපන ශේත්‍රයේද, සෞඛ්‍ය ශේත්‍රයේද හැම ශේත්‍රයක් ගත්තාම ආර්ථික විශේෂයෙන්ම නේද? ආර්ථික ශේෂ්ත්‍රයට පිඟුරුපත් සකස් කරපු මිනිස්සු මොකද කරේ අන්තිම බලනකොට? රටයි නියරයි ගෝයන් කාලා. රටයි නියරයි මොකද තියෙන්නේ? ගෝයම රකින්න. හොයලා බලනකොට රටයි නියරයි තමයි ගෝයම කාලා තියෙන්නේ. හ්ම්. එහෙනම් ඇයි? ගුණවන්තකම ගුණවන්ත සිතුවිලි ඒ సంతාන තුල උපදින්නේ නෑ. ඒක ප්‍රශ්නේ තියෙන්නේ. හරි. මම නිකන් කියන්න. හොරකම් කියන ඒවා වල සීමාව කොතනද අපේ මිනිසුන්ට? නෑ. මමත් මැරිලා මගේ දරුවොත් මැරිලා දරුවන්ගේ දරුවන්ටත් ඒ දරුවන්ගේ දරුවන්ටත් වේදන් කරලා ඉවර කරන්න බැරි තරම් දානස්කන්ධය හොරකම් කරනවා. හොරකම් කරන්න ගියාම. එතකොට එවැනි හොරකම් සිද්ධ කරන කෙනාට නිකන්වත් මතක් වෙනවා නම් මට මේව ගෙවන්න වෙනවා කියලා. කොහොමද ගෙවන්න වෙන්නේ? ඒ කියන්නේ මේ මේ ජීවිතයේ හොරකම අහුවෙලා ටික ටික ටික ටික ගෙවන්න වෙනවා කියන එකද? නෑ. නේද? ඒවා ඉවරක් නැති. අද මේ වෙනකොට තමන්ගේ ඔය ලැබෙන පාරිතෝෂික මුදල් තියෙන අවසානයේදී රැකියාවක් කරනකොට එක්කෝ විශ්‍රාම වැටුප වෙනුවට ලොකු මුදලක් හම්බ වෙනවා. ඒ එහෙම නැත්නම් තවත් මොන හරි කාරණාවක් උඩ ලැබෙන ජීවිතේ ලැබිච්ච ලොකුම මුදල සමහර මූල්‍ය ආයතන වල තැන්පත් කරපු මිනිස්සුන්ට ඒක ඒක නැවත ලබා ගන්න බැරුව මහා දුක විඳිනවා. ඒ හින්දා හිතවල ඇතිවන ගින්න ඒ ගින්නේ වන්දිය 110ක් දීලා ගෙවන්න පුළුවන්ද? දැන් මේ මාස ගාණක් අවුරුදු ගාණක් පහුවෙලා මේවාට උඩගෙඩි දෙන මිනිස්සුන්ට පවා යම් කිසි තැනක ඒ කියන්නේ දැන් මේක ගෙවා ගන්න බලකිරීමක් කර හැකිව තියෙද්දී ඒක පවා නොකර ඉන්න මිනිස්සුන්ට පවා මහා පාපයක් මහා පාපයක් සිදු වෙනවා මොකද අර සමහර විට උතන තියෙන ඉතා පිරිසිදු හම්බ කරපු සල්ලි මේ මිනිස්සුන්ගේ. එතකොට ඒ අය ඒකෙන් කරන්න බලාපොරොත්තු වෙලා හිතිය දේවල්. හිතන්න පොඩ්ඩක් සමහර සමහර අමාරුවෙන් ජීවිතය ගැට ගහගෙන අවසානයේ හුඟක් අය අවුරුදු 30 40 දිම සැලසුම් කරනවා මට 50 55 මෙන්න මේ වගේ මුදලක් ලැබෙන්න තියෙනවා. ඒකෙන් මම මෙච්චර මේ මෙච්චර දෙයක් කරන්න බලාපොරොත්තු වෙගෙන ඉන්නකෝ කියලා. සමහර අය මුළු ජීවිතේම ගෙවන් දෙන්නේ මේ මුදල බැංකුවේ දාගෙන. එතකොට ඒ වගේ දේවල් වලට හානි කරලා හානි කරන් උල්පන්දම් දීලා ඒවා මග අරින්න හදනකොට ඒවට උල්පන්දම් දෙන අයට පවා ගෑවිච්ච ගෑවිච්ච තැන ගිනිගෙන විනාශ වෙනවා වගේ සසරම විනාශ වෙනවා. හරි. ඒක අපි මේ පාප කරනවා නෙවෙයි. ඒක මේ ස්වභාව ධර්මයේ ක්‍රමවේදය. එතකොට එහෙම අයට මැරෙන්න අමාරුයි. දැකලා තියෙනවද පින්නත් මේ බොහෝ දුක් විඳලා මැරෙන අය. මම දන්නේ එක්කෙනෙක් හිටියා දඩයන් කරන එක්කෙනෙක්. මෙයා විනෝදෙට දඩයන් කරන්නේ. දඩේ මේ ගිහලා සත්තු මරලා මොකද කරන්නේ? භාගයක් කැලේදි කාලා. භාගයක් අරගෙන ඇවිල්ලා මේ ගමේ අයට හිතවත්කමට දීලා මේක සතියට එක සැරයක් දෙසරයක් කරන වැඩක්. මෝ මරාගෙන ඉන්නේ ගිහිල්ලා. අපි පොඩි කාලේ. ඉතින් ඒ පොඩි කාලේ කියන්නේ මම ගිහිව ඉන්න කාලේ මම දැක්ක. නමුත් අන්තිම ප්‍රතිඵලය මේ මිනිස්සයා කෑ ගහන්න පටන් ගත්තා මුවා කෑ ගහනවා වගේ. කෙනෙක් දැක්කම ඇඟට පයින් පටන් ගත්තා. හූරන්න පටන් ගත්තා. හරිද? සිහියක් නැති වුණා. ඉතින් කිසිම දෙයක් කර කියා ගන්න බැරි වුණා. ඉතින් මේ தත්ත්වයන් යටතේ කාමරයකට දාලා වහලා දොරෙන් පිඟාන විතරක් දාන්න පුළුවන් ඉඩක් තියලා එතනින් තමයි කෑම දාන්නේ. ඉතින් මොකද විපාක නේද? මේ විපාක ලැබෙන්න ලං වෙන්න ලං වෙන්න මරණය ගැන බය හිතෙනවා. වැරදි කරපු මිනිස්සුන්ට. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. කුළු හරකෙක් වගේ තරුණ කාලේ. නැත්තම් පුළුවන් කාලේ. අපේ මිනිසුන්ට පුළුවන් කාලෙදී නොයේකුත් වැරදි කරන්නේ කුළු හරක් වගේ. ඒක සාධාරණයි. ඇයි ඒ මං සාධාරණයි කියන්නේ පුදුම වෙයි මං දැන් මෙච්චර දේවල් කියලා ඇයි මේක සාධාරණයි කියන්නේ කියලා. ඇයි එහෙම සාධාරණයි කියන්නේ? එයාලගේ මනසට මරණය මතක් වෙන්නේ මරණය මතක් වෙන්නේ නැහැ. හරිද? මරණය මතක් වෙන විදිහට ඒ సంతාන සකස් කරලා නැහැ. හරි? නිකම්ම නිකම් සිතුවිල්ලක් අපේ හිත තුළ ඇති වෙන්නේ නැහැ. මානසික වැඩපිළිවෙල ගැන අපි හොයලා බලන්න ඕනේ. මේක කියන කාටත් අපි අහන කාටත් උදේ සමහර අය ඒ වගේම ඉන්නවා වයසටපත් වෙනවා වයසටපත් වෙනවා මේ ආසන්නයේ ලැබෙන මරණය ගැනවත් බයනකම ඇති වෙන එයාලා හැම වෙලෙම කල් දානවා මට තව කල් තියෙනවා මට තව කල් තියෙනවා මට තව කල් තියෙනවා කියලා. හරි. නමුත් මරණයේ තියෙන භයානකම මොකක්ද? නැවත ඉපදීමයි. ඉපදෙනකොට අඩුම තරමින් තමන්ව පිනක් දහමක් කරගන්න පුළුවන් පරිසරයක මිනිසෙක් වෙලාවක්වත් ඉපදීම කියන එක ඕනද නැද්ද? නේද? නැත්තම් හදිසියෙවක්වත් තිරසන් ජීවිතයක වගේ තැනක ඉපදුනොත් එහෙම මොන තරම්නම් දුක විඳින්න සිද්ධ වෙනවද කියලා අපි බොහොම ගැඹුරින් කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ මිනිසුන්ගේ సంతානවල මරණ සිහිය උපදින්නේ නැහැ. මරණ සිහිය නූපද කියන්නේ මරණය ගැන සංඥා එන්නේ නැහැ. ඒ එන්න ඕන වැඩපිළිවෙල අපි සකස් කරලා නැහැ. ඒකයි තියෙන ලොකුම ගැටලුව. ඒ පිළිබඳ අපිට තියෙන සංකල්පයත් වැරදි සංකල්පයක්. හරි. මං කිව්වොත් එහෙම මම එකපාරට මම මෙහෙම අහන්නම්. අපේ තරුණ දරුවෝ ඉන්න පුංචි දරුවෝ ඉන්න දෙමාපියන්ට මම කියනවා මේ දරුවන්ට මරණ සතිය වඩවන්න කියලා. කිව්වොත් මේ අය සාමාන්‍ය මිනිස්සු කැමති වෙයිද? අපෝ දැන් අඩුමයි මරණ සතිය රැඳෙන්න භාවනා කරවන්න කියලා කියනවා. මං කියන භාවනා කරවන්න කියලා. දරුවන්ව භාවනා කරවන්න කියනවා. හැබැයි කැමතිද? හුඟක් අය කැමති නෑ. අසුභ භාවනාව වර්ධනය කරවන්න කියනවා. නෑ කැමති නෑ. ඇයි? ඒ වටිනාකම අපි දන්නේ එතකොට තරුණ ළමයෙක් අවුරුදු 17ක 18ක 20ක 25ක විතර තරුණ කෙනෙක් තරුණ දරුවෙක් ඇත්තටම කොහේ හරි භාවනාවකට නැඹුරු වෙලා කටයුතු කරනවා දැක්කොත් එහෙනම් හුඟක් අය කියන්නේ මොකක්ද? පැවිදි දන්නේ නැහැ. නේද? එයා ගැන හිතෙන්නේ මොකක් හරි ඔය ළමයාට ප්‍රශ්නයක් ඇති. කෙලින්ම කියන මොලේ අමාරුවක් කියලා. නේද? ප්‍රශ්නයක් ඇති. කවුරුහරි අහලා බලන්න මොකද අපි භාවනා කරන්නේ යන්නේ මොනවාරි ප්‍රශ්නයක් ඇති. එහෙම නේද කියන්නේ. ඇත්තම කියනවා නම් හුඟක් අයට ඇති වෙන සිතුවිල්ලත් ඒක නේද? ඊළඟට ඒ වගේ කෙනෙක් අසාමාන්‍ය කෙනෙක් දිහා බලනවා වගේ බලන්න පටන් ගන්නවා. එයාලා මේ සමාජයේ යමක් කරන්න බැරි අය විදිහට නේද නිකන් දුර්වල මොනවා හරි අඩුපාඩුවක් තියෙන අය විදිහට සංකල්ප සකස් කරගන්නවා අපි. අන්නේ සියල්ල වෙනස් කර යුතු වෙන සංකල්ප වශයෙන්. එයි මම එහෙම කියන්නේ. අධික ලෝභය සහිත කාමච්ඡන්දය. හරි. දරුවන්ව පැහැදිලිව වරදේ බඳුනවද නැද්ද? පැහැදිලිව අරමුණකට යන්න බැරි තත්ත්වයකටපත් කරනවද නැද්ද? අසුභම භාවනා, මරණානුසති භාවනා, ආනාපාන සති භාවනා ආදී භාවනාවන්. ආනාපාන සතිය නම් ටිකක් හරි පිළිගන්න කැමති වෙයි. නමුත් මරණ සතිය වගේ භාවනාවක් ඉක්මන් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්නත් නිවැරදි සිහියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නත් කෙනෙකුට ලොකු හේතුවක් වෙනවා. ඒ අයට තමන්ගේ ජීවිතය පටලවා ගන්නේ නැතුව සිහියෙන් ඉදිරියට යන්න හොඳට පුළුවන්කම තියෙනවා. හරිද? බලන්න හුඟාවක් ළමයි අතිවට කරගෙන මානසික වර්ධනය කරවන්න නැතුව හදනවා. හදලා මොකද වෙන්නේ? මෙයාලගේ තරුණ කාලේ එනකොට මෙයාලා කොහේ හරි තැනකට බැඳෙනවා. හරි හොඳම කාලය වෙනකොට ජීවිතේ ජය ගන්න පුළුවන් මට්ටමට දෙමව්පිය සකස් කරාට පස්සේ කොහේ හරි තැනකට බැඳෙනවා. වැඳිලා ඒ තැන නුසුදුසු තැනක් වුණොත් එහෙම දෙමව්පිය අවවාද කරනකොට දරුවන්ට එන අදහස මොකද්ද? නෑ මේ තමයි මගේ ජීවිතේ එකම එකම දේ විතරයි මේක නැත්තම් මේක ඕනෑ නැත්තම් මරණය. නේද? අම්මා තාත්තා ගැන ඒ සලකන දේවල් හුඟක් වෙලාට ගොඩාක් අසත්පුරුෂ ගති ලක්ෂණ පෙන්වන තත්යකටපත් වෙනවා. ඇත්තටම කියන්න බලන්න කෙනෙකුට ලොකු ලෝභයක් ඇති වෙන වෙලාවක දැඩි හැඟීම් ඇති වෙන වෙලාවක ඒ තැනත්තාට මොන දේ එකතු කරගත්තත් මාව මැරෙනවනේ කියලා මතක් වුණා. මොන තරම් මට සමීපය මගේ ළඟට ගත්තත් මාව මැරෙනවනේ කියන එක මතක් වුණත් ප්‍රබලව. මැරෙන ටිකට නෙමෙයි ඔක්කොම කියන එක මතක් වුණා. අර ප්‍රබල සිතුවිල්ල පාලනය කරන්න හේතුවක් වෙනවද නැද්ද? ඊළඟට පාපයක් කරන්න යනකොටම ප්‍රාණඝාත කරන්න යනකොටම තමන්ගේ මරණය මතක් වුණා. දැන් ප්‍රාණඝාත කියන්නේ වෙන කෙනෙකුට මරණයක් ඇති කිරීම. මං කැමතිද මගේ මගේ මරණයට? මං කැමතිද මාව මරණයට? හදිස්සියේ තලා පෙලා පොඩි කර දමා මරණයට කැමතිද? අපේ දරුවෙකුට පුරුදු වුණොත් එහෙම මදුරුවාව මරනකොට පොඩි කරලා මාව ඒ විදිහට පොඩි වෙලා මරනොත් කොච්චර අපහසුද කොච්චර රිදෙනවද කියලා තේරුම් ගන්න පුළුවන් වුණා. මතක් වුණොත් ඒක මතක් වෙන විදිහට මනස සකස් කරනවා. නේද? අනුන්ගේ දේවල් හොරකම් කරගෙන මහා පාපයන් සිද්ධ කරගෙන කටයුතු කරන්න ලෑස්ති වෙනකොට මට මේවා ගෙවන්න වෙනවා මගේ මරණයෙන් පස්සේ කියලා මරණය මතක් වුණා. නේද? අඩුම ධර්මයෙන් මම මේවා හොරකම් කරගෙන මෙච්චර ලොකු දේවල් හදන්න ඉස්සෙල්ලා මාව මලොත් මට මෙහෙත් නැහැ. එහෙත් නැහැ. හුඟක් අයද එහෙමද නැද්ද? කොට හොරකම් කරන්න ගිහිල්ලා හොරකම කරලා වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා එක්ක හිරේ විලංගුවේ තපින්න වෙනවා. එහෙම නැත්නම් ඒවෙන් ප්‍රයෝජන ගන්න කලින් මැරෙනවා. නේද? එතකොට මොකද වෙන්නේ? එහෙත් නැහැ. දෙලොව දෙලොවම ඉවරයි. මේ ජීවිතෙත් ඉවරයි. සසරත් ඉවරයි. ඉතින් මේ මරණය මතක් වුණොත් ඇත්තටම කෙනෙකුගේ මනසට ප්‍රබලව එයාගේ ජීවිතය හරියම සාර්ථක වෙනවා. හරි? සාර්ථක වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඒක. ඊළඟට අපි කෙනෙක් ගැන බලන්න ඕනේ සසර ගැනමයි. නේද? සසර සූපත්භාවය ගැනයි බලන්න ඕනේ. සසර සුවපත්භාවය අපේ දරුවාගේ සසර සුවපත්භාවය ගැනත් අපි බලන්න ඕනේ. ඇත්තටම හිතක ලෝභ, දේශ, මෝහ ඇති වුණොත් එහෙම ඒ ලෝභ, දේශ, මෝහ නිසා වෙන එයාගේ සසර මහා දෝෂ ඇති වෙන්න පුළුවන්. නමුත් යම්කිසි කෙනෙක් තමන්ගේ මරණය ගැන මෙනෙහි කිරීමක් තියෙනවා නම් ඒ තනත්තා හදිස්සියේ දැන් තරුණාවේ මරණය ගැන මෙනෙහි කරන්න ඕනේ නැහැ. තරුණ කාලේ කට්ටිය මැරෙන්නේම නැත්තම්. නේද? මැරෙන්නේම නැද්ද? මැරෙනවා. එහෙම වුණොත් එහෙම ගැටලු සහගත තත්ත්වයන් උදා වෙනවා. ඉතින් ඒකින්ද අපි මේකෙදී අපේ සිතක ප්‍රබලව මරණය ගැන මතක් වෙන තත්යකටපත් වුනහම එයාට කොයි වෙලාවකවත් මේ මේ මැරෙනවානේ මුකුත් කරන්න ඕනේ නැහැ කියලා අන්න එහෙම අදහසකට හිර වෙන්නේ නැහැ නිවැරදි සංකල්පය තියෙනවා අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අන්න ඒ වගේ තත්ත්වයකටපත් වෙනවා. මේ දුඟාක් අය ඉන්නවා මැරෙනවානේ. හරි. මොකද මරණය ගැන નિවරදිව දැනගන්න කෙනා දන්නවා මම මැරෙන්නේ නැති වෙන්න පුළුවන්. අනිවාර්යෙන් මේ හෙට මැරෙනවා නේද මැරෙනවා කියලා එකක් නෙවෙයි. මරණ ස්වභාවය මගේ ළඟ තියෙනවා. ඒක බොහෝ කාලයක් තියෙන. ඒක මේ හෙට මැරෙනවා නේද වැඩක් නැහැ නේ වැඩක් නැහැ නේ මැරෙන හින්දා මොකුත් කරන්නේ එහෙම එකක් නෙවෙයි. නිවැරදි ජීවිතයක් ඉක්මනින් සකස් කරගන්න ඕනේ කියන අදහස ප්‍රබලව නැගෙනවා මරණ සතිය තියෙන කෙනාට. මරණය පිළිබඳ සිහිය තියෙන කෙනා වැරදි කරන්නේ නැහැ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද මොකද අනිත්‍ය ලක්ෂණ එයාට හොඳට තේරෙන හින්දා මේ ලෝකයේ මේ ලෝකයේ එකතු කරගන්න දේවල් මට ඕන හැටියට පවත්ව ගන්න බෑ කියලා හොඳට තේරෙන හින්දා ඒ මරණ සීය හොඳට තියෙනවා නම් කෙනෙකුට එයාගේ හිතේ උපේක්ෂාවම වැඩින ගතියක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඕන තැනක සැලෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. මගෙත් එක්ක මගේ එක හිටපු කෙනෙක් මෙන්න මෙහෙම කිව්වා. අම්මගේ මරණයෙන් පස්සේ තමයි මගේ ජීවිතයට ලොකුම මේ පන්නරේ ලැබුණේ මං ශක්තිමත් වුණේ අම්මගේ මරණයෙන් පස්සේ කියලා. අවුරුදු 19කදී විතර අම්මගේ මරණයට මුහුණ දුන්න කෙනෙක්. මොකද එතනින් එහා එයාට මෙයා කියන්නේ මට ඕනම දෙයක් දරන්න පුළුවන් කයියක් ලැබුණා. හේතුව මම අරක දරපු නිසා. හරිද? ඒත් එක්ක කියන්නේ උපේක්ෂාවක් හිතේ ඇති වුණා. එතකොට මේ තැනත්තා ලොකු පෞරුෂයකින් යුක්ත කෙනෙක්. ලොකු දියුණුවකට පත් වෙච්ච කෙනෙක්. එතකොට ඒ උපේක්ෂාවේ හිත වැටීම අන් අය කලබල වෙන තැන්වල කලබල වෙන්නේ නැති වෙනවා. මරණය සිහි වෙන කෙනා, මරණය ගැන මතකයේ තියෙන කෙනා අන්න ගොහෝ බොහෝ කලබල වෙලා හරිම මේ නේද? දන්නවනේ පොඩ්ඩක් අතන් කලබල වෙන හැටි මොනවද කලබල වෙන්නේ? අධික ලෝභ, අධික දේශ. නේද? අධික ලෝභය, අධික දේශය මේ ළඟ තියෙන දේ නැති වෙයි කියලා බයට මොකුත් වෙලා නැහැ. වෙන්න ඕන මෙන්න වගේ නිකන් ඔය සිද්ධි වෙනවනේ කේ. කලබල වෙලා තියෙන ටිකත් නැති කරගන්නවා. ඉතින් ඒකින්ද ඒ වගේ උපේක්ෂාවේ හිත තියෙන අන් අයට දරන්න බැරි තැන්වල නිදහසේ දරාගෙන යන අය ඉන්නවා. හරිද? අන් අයට දරා ගන්න බැරුව කලබල ඇති කරගන්න, ලොකු හිරිහැර ඇති කරගන්න, වැටිලා වගේ කටයුතු කරන බොහෝ දෙනා ඉද්දී මේ වගේ මානසික தත්ත්වය දිනු කරගන්න අය ඊට උපේක්ෂා සහගත තත්ත්වයන් හිතවල උපදින හින්දා අන්න සැලෙන තැන්වල සැලෙන්නේ අන්න අය මානසිකව වැටෙන තැන්වල වැටෙන්නේ කලින් සූදානම් වෙලා තිබුණොත් ඔය ડિප්‍රෙෂන් වගේ කියන ආතති තත්ත්වයන් වලටපත් වෙන්නේ පත් වෙන්නේ නැහැ. අද කී දෙනෙකුට මානසික ආතතිය තියෙනවද? ඒ මොකද? බලාපොරොත්තු වෙච්ච දේවල් ආපහු ගන්න බැරි වෙන තත්ත්වයකටපත් වෙනා හින්දා බලාපොරොත්තු වෙච්ච දේවල් තමා විඳ දේවල් සමහරලාවට අනාගතේ බලාපොරොත්තු වෙන දේවල් ඔක්කොම පොඩි වෙනස් වීම වෙලා. ඒ වෙනස් වීම ගැන හිතලා හිතලා හිතලා හිතලා හිතලා ඒ දේ නැතුව ඉන්න බෑ කියලා හිතලා හිතලා මේක කුරුවල් වෙලා වගේ වෙලා. මුකුත් කරගන්න බෑ. අධික මානසික පීඩනයක් තියෙනවා. විභාගයකට උනත් යනකොට තියෙන පීඩිත తত্ত্বය. මම දන්න ඉතා වටින ගුරුවරයෙක් මට දුන්න උපදේශයක් තියෙනවා. ඒ උපදේශය තමයි විභාගයට ලං වෙනකන් හොඳට පාඩම් කරලා අන්තිම දවස් දෙකේ විභාගේ අතාරින්න කිව්වා. ඇයි? ඔයාලට පුළුවන් ඊළඟ සැරේ කරන්න ඕන. මේ සැරේ තිබුණු උපරිමය මොකද්ද මේ සැරේ? ෆේල් වෙයි සම්පූර්ණයෙන්. මෙච්චර කල් ලොකු උනන්දුවක් ඇති කරපු කෙනා විභාගයට දවස් දෙකක් තියලා සම්පූර්ණයෙන්ම කිව්වා දැන් විභාග අතල්ලා. ඇයි එහෙම කරේ කියලා මට තේරෙනවා. මම ඒ වෙලාවේ පිළිගන්නේ නැහැ. නමුත් දැන් තමයි තේරෙන්නේ ඇයි එහෙම කරේ. අතික්‍රම සංසුන්කම් ඇති වෙනවා නැත්තම් විභාග ශාලාවේදී. එයි මම මේක කරන්න ඕන කරන්න ඕන කියලා. ඒක නැති කරන්න මොකද කරේ? දැන් හරි. දැන් නිදහසේ ලියන්න. බැරි වුණා කියලා අපිට කිසිම ප්‍රශ්නයක් කිසි අද මොකද වෙලා තියෙන්නේ බලන්න. විභාගයේ සමත්ුන්නේ නැහැ කියලා සමහර දෙමාපියෝ දැන් සමහර ළමයින්ට වහබුණු තත්ත්වයට පීඩනයක් ඇති කරනවා. ළමයි පවා දිවිනසා ගන්න වෙලාවකට ඇයි මේ? මෙයා අපි බලාපොරොත්තු වෙන පැත්තට විභාග කරගත්තේ නැහැ කියලා. මේ ඔක්කොටම හේතුව එක හේතුවක් තමයි මිනිසුන්ට තියෙන අධිකතර පීඩන සහිත බලාපොරොත්තු. අධික තණ්හාවෙන් යුක්ත බලාපොරොත්තු. මරණ සතිය වඩන කෙනාට බලාපොරොත්තු සැලසුම් තියනවද නැද්ද? ඔතන තමයි අපි වරද්දගන්නේ. මරණ සතිය වඩන අය මරණය ගැන ලොකු සිහියකින් ඉන්න අය අපි හිතන යාළුවට බලාපොරොත්තු නෑ යාළා මේ නිකන් ඔහෙ ඔහෙ ඉන්නයි කියලා නෑ. යාළුවට බලාපොරොත්තු තියෙනවා සැලසුම් තියෙනවා කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ සැලසුම් වලට තණ්හාවෙන් තදින් අල්ලාගෙන බැඳලා නෑ. හරි? ඒකින්ද යාට නිදහසේ තමන්ගේ සැලසුම් වලට යන්න විරවුල් මනසකින් යන්න පුළුවන්. කලබල වෙන අයටද තීව්‍රව ඒකාග්‍රතාවකින් යුක්තව තියුණුව තමන්ගේ අරමුණට කලබල නැතුව යන කෙනාටද යන්න පුළුවන්. ඒ වචන ටික කියනකොට තාසයි නේද? <laughs> තීව්‍රව එකඟතාවකින් යුක්තව නේද? තියුණුව තමන්ගේ අරමුණට කරා කිසිම දෙයකට බාධා වෙන්න දෙන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන් මානසිකත්වයක් තියෙන අයට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒකෙන්ද මේ මරණ සිහිය වර්ධනය කරොත් යම් කෙනෙක් ඒ තනත්තාට ඇත්තටම ඔන්න වගේ චිත් ලොකු චිත්ත ඒකාග්‍රතාවයක් සහ ජීවිතයට උපේක්ෂාවෙන් මුහුණ දෙන්න ඕන තත්ත්වයක් කරති බුලංකම තියෙනවා. වෙන එකක් තියා තමන්ගේ අම්මා තාත්තගේ මරණයේදී පවා නේද? අපි දන්නවනේ සිද්ධ වෙන දේවල් සමහර වෙලාවට කොච්චර ලොකු පීඩනයකට පත් වෙනවද? අනිත් එක තමයි ඒ වගේ මේ ජීවිතේ අපිට ලොකු වෙනස් වීම වලට මුහුණ දෙන්න හදිසියම. අපි මේ හිතයට ඉන්නේ මහා භයානක තත්ත්වයක. අපි ගොඩාක් බැඳීම් තියෙන දේවල් තියෙනවා. ඒ දේවල් වල හදිසි වෙනසක් වුණොත් මේ මේ ජීවිතේ පිස්සු හැදිලා නේද? යන්නේන මන් නැතුව ඉඳ සිද්ධ වෙනවා. තත්ත්වෙට මොන දේවල් තිබ්බත් ඒවා යහපත් දේවල් විදිහට නොපෙනෙන තත්ත්වයකට හිතපත් වෙලා මහා පීඩනයකටපත් වෙන්න පුළුවන් එහෙම භයානකම තියාගෙන නැද්ද ඉන්නේ ඒ කිසිම දෙයකින් හොල්ලන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා මරණ සතිය කලින් සූදානම් වෙලා ඉන්න. ඉතින් ලෞකික ජීවිතේට මහා පිටුවහලක් තියෙනවා වගේම ලෝකෝත්තර ජීවිතේට මහා ප්‍රබල දායකත්වයක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි දවස් 4ක් තිස්සේ කතා කරා. දැන් අද අපි මේ සාකච්ඡා කරන්න මේ කාරණා ටික මම කිව්වේ සංකල්ප වෙනස් කරන්න ඕනේ. භාවනාව පිළිබඳ අපිට තියෙන සංකල්ප මේවා වයසට ගියාම කරලා හරියන්නේ නැහැ. අපේ හිත පිනත් අපි ඔක්කොම වැඩ කරන්නේ හිතේ ඇති වෙන නොයෙකුත් සිතුවිලි වලට අනුකූලවද නැද්ද? අපි හැමදෙනා වැඩ කරන්නේ. දෛනික ජීවිතයේ අපේ අපි ඔක්කොමලා දෛනික ජීවිතයේදී වැඩ කරන්නේ හිතක ඇති වෙන සිතුවිලි අනුව නේද නේද එතකොට ඒ සිතුවිලි නිවැරදි ප්‍රබල සරු සිතුවිලි වුණොත් අපේ ජීවිතය සාරවන්තයි නිසරු තේරුමක් නැති වැඩක් නැති සිතුවිලි වුණොත් අපේ ජීවිතය යන්නේ පැත්තට අහකට නේද එතකොට ඔන්න මම අපි හිතමුකෝ කොළඹ එන්න ඕන මට ලොකු වැඩක් කරගන්න හරි දැන් මට සරු දෙය තියෙන්නේ කොතනද කොළඹ ආවමයි නමුත් මම මගතොට එනකොට නුවරදන් එන්න කියලා හිතන්නකෝ. එනකොට මගතොට තියෙන හැම දේ පිළිබඳව මගේ හිත යනවා. මං ඒ දැන්වල නැවතිලා පැය ගණන් ඉඳලා සමහරට ආපහු හැරිලා ගිහිල්ලා හරි ගිය තැනට ආපහු හැරිලා ගිහිල්ලා ආයෙතන ඉඳලා කවදා කොළඹෙයිද? නේද? අන්න ඒ වගේ දෙයක් ජීවිතේ. යහපත් දේවල් කරන්න කියලා ගත්තට නොයෙකුත් වෙන දේවල් වලට හිත ගියාම ඉස්සරහට යන්න බෑ. විශේෂයෙන් අද කාලේ අපේ දරුවන්ට එහෙම යන්න පුළුවන් කමක් නැති තරමටම අයහපත් දේවල් වැහි වෙලාද නැද්ද? අයහපත් දේවල් වැහි වෙලා. එතකොට මේ තරුණභාවයට පත් වෙන අවුරුදු 20 21 22 23 වැනි කාලයට පත් වෙන දරුවන්ට පැහැදිලිවම තමන්ගේ මනසේ නිවැරදිම සිතුවිලි උපදින தත්ත්වයට පත් කරගත්තොත් තමයි එයාගේ ජීවිත ගමන සාර්ථක වෙන්නේ. හරි. අන්න ඒ தත්ත්වෙට එහෙනම් අපිට හැම වෙලේම සමාජයේ කතිකතා කතිකාවතක් ගොඩනැගිය යුතු තියෙනවා අපි මනස සකස් කරන්න ඕනේ කියලා. අපි අපේ අපි අපේ කය සකස් කරා, ගෙවල් හැදුවා, මූණ හැදුවා නේද? එක එක දේවල්. මිදුල හැදුවා, මල් හැදුවා, නේද? ගොඩ දේවල් හැදුවා. පොඩි කාලේ නමුත් මනස කියන එක හදන්න ඕන කියන අදහස අපිට එන්නේ නැහැ. ඒ හින්දා අපි හුඟක් වෙලාවට අයාල යන්නේ මනස සකස් කරන්න ඕනේ කියලා අදහසක් එන්න ඕනේ වැඩක් ගන්න පුළුවන් විදිහට. ඒක අපි හැම තැනකම හැම වෙලාවකම ක්‍රියාත්මක කරන්න ඕනේ. හරි මේ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා. හැම අකුසලයකටම හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ හිතේම උපදින කුසලයක් හදාගන්න විදිය. විශේෂයෙන් තීන විද්‍ය. තීන විද්‍ය ආදි වශයෙන් කියන කම්මැලිකම්, එතකොට ඊර්ෂියා, ක්‍රෝධ, වෛර, මාන්න ඒ වගේ නොයේකුත් විලාට ප්‍රාණඝාත කරන්න ඕන, අදත්තාදාන කරන්න ඕන, කාමයේ වර්ධව ඇසෙන්න ඕන, බොරු කියන්න ඕන කියලා එතන සිතුවිලි එක කරන්නේ. කේලම් කියන්න ඕන, පරස වචන කියන්න ඕන කියලා කියන්නේ අපේ එන සිතුවිල්ල. එතකොට ඒ එන සිතුවිලි වලට ප්‍රතිවිරුද්ධ කුසල සිතුවිල්ලක් ඒ අදාළ තැනේදීම අපේ මනසෙන් නැగిලා එන විදිහට අපිට අපේ මනස සකස් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම සකස් කරගත්ත අය අර ඇලෙන්න ගැටෙන්න නැතුව සාර්ථකව ඉස්සරහට ඉස්සරහට යනවා. එහෙනම් අද අපේ පණවිඩය ඔන්න ඕක. මේක සඳහා එක උදාහරණයක් තමයි දවස් 4ක් තිස්සේ කරපු මරණ සිහිය. මරණ සිහිය කියනකොට අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා මරණය කියන එක පිළිබඳව අපි දන්නේ නැද්ද? මොන හුඟා කට්ටිය මේ භාවනාවල් කරන්න යද්දී යන්තම් හරි මේ පිළිබඳව අපි උපදෙස් දුන්නාම අනිත් අය අපිට එන යවන තර්කයක් තමයි ඉතින් මම මරණය ගැන දන්නවානේ. ඕක මොනවාද මේ කරන්නේ? නේද? දැනීම සහ සිහිය කියන්නේ දෙකක්. මරණය ගැන දැනගත්තට මට අකුසල් නැగిලා පව් කරන්න යන වෙලාවේදී මම මැරෙන්න ඉන්න කෙනෙක් කියලා මතක් වෙනවද? අන්නේ මතක් වෙන විදිහට හිත හදන්න පුළුවන් කියලා දන්නවද? හරි ප්‍රාණඝාත කරන වෙලාවේ ප්‍රාණඝාතය හොඳ නෑ කියලා මතක් වෙන්නේ නැහැ. හොරකම් කරන වෙලාවේ මේවට ගෙවන්න වෙනවා කියලා මතක් වෙන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙන්න සූදානම් වෙන වෙලාවේ ඒකේ තියෙන ආධිනව මතක් වෙන්නේ නැහැ. බොරු කියන වෙලාවේ අනුන්ව රවට්ටන්න හොඳ නැහැ කියලා මතක් වෙන්නේ නැහැ. කේලම් කියන වෙලාවේ මට මේ විපාක ලැබෙනවා කියලා මතක් වෙන්නේ නැහැ. අන්න එහෙම මතක් වෙන විදිහට අපේ මනස හදන්න ඕනේ. හරි තීන මිද්දේට යට වෙලා ඉන්න වෙලාවේ මේ තීන මිද්දය තියෙන ආදීන හරියට හිරේ විලංගුවේ වැටලා ඉන්න කෙනෙක් ඒ හිරෙන් හිරෙන් ගැලවෙන්න බැරුව ඇතුළටම වෙලා ඉන්නවා වගේ තීන මිද්දේ කියන හැඟීමට යට වෙච්ච කට්ටිය බොහෝ වැඩ කරගන්න නැතුව එක තැනකට වෙලා එක තැනකට වෙලා ඉන්නවා. ඒකට කිසි දෙයක් කරගන්න බෑ. අන්න එහෙම එහෙනම් ඒකට විරුද්ධ හිත හරියට වෛරස් එකක් ඇවිල්ලා මේ ලෙඩක් වෛරස් ලෙඩක් හැදෙනහම ඒකට ප්‍රතිවිරුද්ධ වෛරස් එකක් හිතේ ඇති කරන බෙහෙත් වලින් මේ කය ඇති කරන වෛද්‍යවරු නේද එතකොට අන්න ඒ වගේ අපේ හිතේ අපිට ඉදිරියට යන්න දෙන්නේ නැතුව අපිව ආපස්සට අරින බලවේග තමයි අකුසල් කියලා කියන්නේ. ඒ අකුසල් ඇති වෙනකොට ඒ අකුසලයට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව කුසලය සකස් කරන්න ඕනේ. සකස් කරගත්ත අය තමයි සාර්ථක ඉස්සරහට යන්නේ. අන්න ඒ වගේ අපේ මනස සකස් කරන්න පුළුවන් කියන අදහස ඒ සඳහා බුදුර ඒ සඳහාමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. වෙන මොකටවත් නෙවෙයි ඒක. අපිට කියන්නේ ලැබිලා තියෙන මේ අපි මල් පූජා කර කර හඳුන් කුරු පූජා කර කර පහන්තිය තිය මේ උදේවල වන්දනා කර කර කිසිම හැඟීමක් නැතුව වෙන දේවල් මොනවා හරි කල්පනා කතා කල්පනා කර කර ගිහලා වැඳ වැඳ ඉන්නවා ගෙවල් වල. එහෙමයි අපේ වන්දනාව හුඟක් අයගේ. නේද? හුඟක් අයගේ වන්දනාව වන්නේ වගේ. එහෙම නැතුව අපි මේ සමාජගත සංකල්පයක් සකස් කරන්න ඕනේ. ජීවිතය සාර්ථක කරන සිත සකස් කරන වැඩපිළිවෙල ධර්මය තුල තියෙනවා. ඒක ලෞකික ජීවිතයට ඉතා ප්‍රබලව ඕනේ. තරුණ දරුවන්ට ඉතා ප්‍රබලව ඕනේ. හරිද? කිසිම කෙනෙක්ගේ කිසිම බලපෑමකට නතු නොවි අඛණ්ඩ ඉදිරියට යෑමේ ශක්තිය උකහා ගන්න පුළුවන්කම තියෙන ධර්මය තුලින්. එහෙනම් මේ ලක්ෂණය බෞද්ධය විශේෂයෙන් බෞද්ධ වැඩිපුර ප්‍රමාණයක් සිංහල. එහෙනම් සිංහල බෞද්ධයාගේ මේ ලක්ෂණය विद्यमान වෙන්න ඕනද නැද්ද? නේද? ඒ පෞරුෂයක් තියෙන ලක්ෂණ නේද? වැදගත් මිනිස්සු නුවණ තියෙන මිනිස්සු. සමාජ සංකල්පය හදන්න ඕන අපි හැම කෙනෙකුටම මම කියන්නේ. නුවණ තියෙන වැදගත් මිනිස්සු කියලා කියනවා. හරිද? මොනතරම් මොනතරම් ලොකු වාහනයක් තිබ්බත් මොනතරම් ලොකු ලොකු විදියට ඇඳවත් මොනතරම් ලොකු ගෙදරක හිටියත් එයා කිසි වැදගත්කමක් නැහැ. බෝරු කියන, හොරකම් කරන නේද? අන්න. එහෙනම් ලෝකයේ ඉන්න වැදගත් પરම්පරාවල් කියන්නේ කුලමල ભેද වලින් නෙවෙයි මිනිස්සු මේ කොහොමද? ගුණයෙන්, සීලයෙන් එහෙනම් නිවැරදි තැන නිවැරදි විදියට හැසිරෙන නිවැරදිව කටයුතු කරන අය වැඩගත් අය. අන්නේ සංකල්පය සකස් කරන්න ඕනේ. ඒ අය මනස සකස් කරගත් අය. හරි ඒ කට්ටිය ඒක නියම සිංහල බෞද්ධයා කියන්නේ මනා පෞරුෂයකින් යුක්ත නේද? කළු සිංහලයා කියන්නේ මහා මහා බල පරාක්‍රමයෙන් යුක්ත ඉන්න ඒ වචනේ තුලම දිනව නේද නිකන් ජව සම්පන්න කර ඕනම දෙයකට මොන දෙන්න මේ ශරීරය ලොකු කෙනා නේ. නේද? තීක්ෂණ බුද්ධියකින් යුක්ත කාටවත් අහු වෙන්නේ නැති ප්‍රබල චරිතයක් බවට පත් වෙනවා. හීන දීන වෙන්නේ නැති නිවට නැති ඇත්තට මුණ දෙන සාර්ථක ජීවිතයකන මනා පෞරුෂයකින් යුක්ත කෙනෙක්. ඒ තමයි වැදගත් නුවණ තියෙන වැදගත් මිනිස්සු. තමනුත් හැදලා තමන්ගේ సంతානය ඒ තමන්ගේ හිත සකස් කරන දුර්වල තැනට හරියටම පහර දෙන නුවණ තියෙන හින්දා තමන්ගේ දුර්වල තැනට පහර දෙනවා. එහෙනම් අපි නිබඳව හැම තැනකදීම මේ ධර්මයේ ගවේෂණය කරන් දැන් අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහන් තුළින් මේකුත් ධර්ම කරුණු සතියට එක ගානේ අපි සාකච්ඡා කරනවා. ඒ හැම එකක්ම ළමයින්ට සුදුසු දේවල්. ඒ හැම එකක්ම තරුණයාට සුදුසු දේවල්. ඒ හැම එකක්ම වැඩිහිටියට සුදුසු දේවල්. හැමෝටම සුදුසු දේවල්. මොකද සිත සකස් කරගන්න වැඩපිළිවෙල තියෙන්නේ ධර්මය තුල. ඒ කතිකාවත සමාජයේ හැම තැනකම පැතිරෙන්න ඕනේ. මේකට අපි මොකද කරන්නේ? ආන්දරෝ කරන්නේ නැහැ. එහෙමද? නෑ. මේක හැමෝම ගවේෂණය කරන්න. මම මේ කියපු ටික අරගෙන හිතන්නේ අපි මෛත්‍රිය ගැන කතා කරනවා. හ්ම් එතකොට බුද්ධානුස්සතිය ගැන කතා කරනවා. බෞද්ධ වෙන අපි අපි බුද්ධානුස්සතිය වර්ධනය කරවන්න ඕන අපේ දරුවන්ට. ඒ ගැන කතා කරන හිතන්නේ. ඊළඟ දරුවෝ වෙනුවෙන් දෙසැම්බර් මාසයේ සතියක් දරුවෝ වෙනුවෙන් ප්‍රතිවිකාර සහායෙන් වෙනවා. මේ වගේ කාලේ ළමයින්ට අවශ්‍ය කරන මානසික අභ්‍යාසයක් සිදු කිරීම සඳහා ඒ ගැන ඒ ගැන කතිකාවතක් ඇති කරන්න අවස්ථාවක් ලැබෙනවා දෙසැම්බර් මාසේ නිවාඩු කාලේ. ඒකෝර මේ හැම දෙයක්ම අරගෙන අපිට පුළුවන් වෙන්න සමාජයේ කතිකාවතක් සකස් කරන්ද හිත පුහුණු කරන වැඩ පිළිවෙලක් මේ ධර්මයේ තුල තියෙන එක පූජාතිය තියෙන එකක් විතර නෙවෙයි. පූජාව ඕනේ මම නෑ කියන්නේ අපි මූලිකත්වය දීලා තියෙන්නේ පූජාවට. ඒක ඒක එකට දාලා. බුදුරජාණන් වහන්සේ ඒක කියලා දේශනා කරේ නැහැ. ඒක තවත් එක්තරා පුදුගුණ දැක්වීම සඳහා කරන තමන්ගේ සිතේ ශ්‍රද්ධාව උපදවා ගන්න කරන උපක්‍රමයක් විතරයි. ඊට වැඩිය ලොකු උපක්‍රම තෝගයක් අනිත් පැත්තට තියෙනවා. ඒතර මේව කරගත්තොත් තමයි අපිට කවදා හරි දවසක ගුණවන්ත දරුවෝ ඉදිරියේ සැනසෙන දෙමව්පියෝ බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. අද හුඟක් වෙලාට වෙලා තියෙන්නේ මොකද්ද? නේද? දන්න දවසේ ඉඳන් මම දැක්කා ඊයේ පෙරේදා දාලා තියෙනවා ලකුණු 83ක් ගත්තත් 100ට ගන්න බැලුවොත් ලකුණු 80 ගාණක් ගත්තත් ශිෂ්‍යත්වයෙන් සුදුසුකම් ලාභියෙක් නෙවෙයි කියන තැනට තියෙන්නේ කියලා මම දන්නේ නැහැ ගත්ත නැත්ත. එහෙමයි කියලා මට කෙනෙක් කිව්වා. එතකොට ළමයාගේ මානසිකත්වය කොච්චර පල්ලෙහාට යනවද නේද? සම්කිසි ආකාරයකට ළමයෙකුට ඉතින් ළමයෙකුට දරන්න පුළුවන් දෙයක්. ඉතින් එතෙන්ටයි අපි ඔක්කොම තරංගය තරංගයක් විතර වැටලා තියෙන්නේ. දැන් ඒකද ගුණවන්තකම්, මනුස්සකම් නැති ළමා වර්පුරක් හැදෙන මට්ටමට සමාජය සකස් වෙලා. ඒකින්ද මොකද වෙලා තියෙන්නේ අන්තිමට දෙමව්පියන්ට පීඩා කරන අමානුෂික දරුවෝ සකස් වෙනවා. අන්තිමට දරුවන්ටම දොස් කියනවා. එහෙනම් අපි ඔක්කොටම වගකීමක් තියෙනවා මනාප අවශ්‍යයෙන් යුක්ත ඉහළ මානසිකත්වයෙන් යුක්ත කිසිම තැනකට සැලෙන්නේ නැති ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් ඕනම තත්ත්වයක් ඇත්තේ සමාජයේ ඉහළට යන්න පුළුවන් ලොකු ශක්තිමත් පෞරුෂයක් මනසක් තියෙන දරුවෙක් සකස් කරන වගකීම් තියෙනවා. ඒ පිළිබඳව තවදුරටත් කතා කරන්න තියාගෙන මේ සඳහා හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයමයි අපිට අත්‍යවශ්‍ය කාරණාව බවට පත් වෙන්නේ ඒ තුලින් ඒක කරන්න පුළුවන් කියන එක කර්මීයමිත සූත්‍රය හැදෑරුවොත් තේරෙයි. හරි එක ධර්ම කරුණක් අපේ දරුවෙක් තුළ ප්‍රබලව වර්ධනය කරොත් තේරෙයි. ඉතින් ඒකෙන්ද අපි ප්‍රාර්ථනා කරන අදිෂ්ඨාන කරන සමාජයේ මේ කතිකාවත ඇති කරවන්න බෞද්ධ ධර්මය තුලින් හැම දෙයකටම විසඳුම ලැබෙන බව මානසික ශක්තිය වර්ධනය කරගන්න කරගත්තොත් හැම දෙයකටම විසඳුමක් තියෙන බව තේරුම් කරවන්න හැම කෙනෙකුටම තමන් ඉන්න තැන ඉඳලා තමන්ගේ තමන් කියන දේ අහන කීප දෙනෙක් මේ රටේ තමන් ළඟ ඉන්නවා දරුවෝ වෙන්න පුළුවන් සහෝදරයෝ වෙන්න පුළුවන් යාළුවෝ වෙන්න පුළුවන් ශිෂ්‍යයෝ වෙන්න පුළුවන් කාර්යාලය අය වෙන්න පුළුවන් හැම තැනකම මේ පිළිබඳව කියන්න ඕනේ ඒ පිළිබඳව මතක් කරලා දෙන්න ඕනේ ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න ඕනේ හැමෝම බෞද්ධයෝ තවත් කීප දෙනෙකුට නිවැරදිව බෞද්ධයෙක් වීමේ වැඩපිළිවෙල තමයි හිතෙන වටිනාකම කියලා දෙන්න ඕනේ එහෙම කටයුතු කරොත් අපිට පුළුවන් බෞද්ධ ධර්මය තුළ ස්ථාපිත වෙන්න. ඉතින් ඒ ඒ ඒවැනි කටයුත්තක් සිදු කිරීමට හේතු වෙන ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ සමාජ කතිකාවත කියන අද දවසේ මේ අපි සාකච්ඡා කරපු කාරණාව නිවසට අරගෙන යාම සඳහා නිවසේ ඉඳන් ශ්‍රවණය කිරීම සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරලා දුන්නේ මේ මන්දිරයට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිස. ඒ අයුරින් අපි ප්‍රාර්ථනා කරමු අධිෂ්ඨාන කරමු සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහා ධර්ම අවබෝධය සඳහා මේ සත්ක්‍රියාව හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේස්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති